ඒකම නැවත නැවත කරන විදිහට ටිකක් බරපතල කාරණාවක් ආව ඒ ටෙක්නික් එකම පරියන්කේදීම අහුවෙනවා. ඊට පස්සේ මේක තමයි හිතට පුංචි අභියෝගයක් වෙනවා. ඒක සක්මන් කරනකොට තමයි පුළුවන් වෙනවා මේ වගේම කාමයක් යනකොට ආසාවක් එනකොට තමයි ආසාවට මනෝත අසරින්නෙම මේ ආසාවක් කියලා දකින්නේ. ඒකවල ඇත්තට අරගෙන ටිකක් වැඩ කරනවා. ඊට පස්සේ ගෙදර දුරේ වැඩ කරනකොට පුංචි පුංචි ඒවා මේ ටිකින් ටික දානකොට ඒක පරියන්කයට ලොකු උදව්වක්. කොහොමද මේක කතා කරන්නේ? ඉතින් බල කරනවා. බල කරනකොට පස්සේ තමයි ඔය බරපතල කාම ආසාවලට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ කාමය කියන්නේ ලිංගිකත්වය. මේ රූපයක් බලක් තියෙනවා. සබ්දයක් අහන තියෙනවා. මේ ශබ්දය ඇහුවත් කමක් නැහැ. මම අහන්නේ ආසාවෙන් බලනවා. එවිට ඉගෙන වැඩ දක්වාම පරියන්කේ වැඩ දක්වන සක්මනේ වැඩ ඉගෙන වැඩ දක්වා ටික ටික ටික පැතිරෙන ගැතිය ඒක අපේ දෙයක් නෙවෙයි ධර්ම ස්වභාවය. කොතනින්ද පටන් ගත්තොත් ඒක අසුබට විහිදෙන වැඩ. කියන්නේ පාටි එක කියන්න පුළුවන්. ඒ ගොජින් මහත්තයා ගොජින් මහත්තයා මේ මේ මනුස්සයා පුදුමාකාර පතුල කරලා වගේ මිනිස්සේ කිසි කෙනෙකුට අවශ්‍ය නැහැ. අපි කියන්නේ පතුල කරලා දෙන්න. අවශ්‍ය නැහැ ඕනෙම කෙනෙක්. කවුරුද අරගෙන කොටින් යන්නේ? දිනකට කියලා. ආචාර්යියක් කරන්නේ මම නිල පුටුව කරලා ඉතින් ඉඳගෙන ඉන්නකොට කවුරුහරි කොහොමද වාඩිතාවු හොන්න නියන්න නැත්නම් ඒක අද්ද ගන්න නැතුව කොහොම නටුවා ඒ වෙලාවට ආයෙ එන්නේ ඉතින් අර මනුස්සයා දෙන මල වාචයක් දෙකින් අර උන්ට ඉඳලා යන්නේ. ඉතින් ඒක සුදුලි කියන්නේ මේක ඉන්නකොට බ්‍රෑන්ඩ් එකක් නේද? වයින් දෙනවා. ඉතින් කෝපදාර කියනවා. ඉතින් මිනිහට ඩෝප් වෙන්නේ අනිගොල්ල ඩෝප් වෙන්නේ මිනිහට බලන්න. ඉතින් අපේ පොන්නේ මනුස්සයෙක් කියන වැඩක් නෑ උදාහරණ කිව්වක් කරනවා. ඒක මොකක්ද කියන්නේ? මනුෂ්‍ය කවදාකවත් මේ වැඩේ වැරදි මොකද මම ශ්‍රී ලංකාවේ මම ශ්‍රී ලංකාවේ කවදාකවත් පස්සේ නැහැ. ඒක නිසා කියනවා දැනටමත් කියනවා දැන් පොත් කියනකොට මෙහෙම මිනිස්සෙක් ලෝකේ ජීවත් වෙච්ච එක කෙනෙක් ආදර්ශයක්. කවදාකවත් පරිසුදුස් කියන්නේ. කවදා කියන්නේ මට බැරි නම් මේ පරිසරයක ජීවත් වෙන්න මොකටද මගේ බාහම කියලා. මම කියනවා මේ මේ தত্ত্বය නොතිබී විතක් කියලා ගැටුනේ. එයාලා මේ අත්‍තර මිස්සලාම කේසස් සජාරිස් කියන වචනේ අපේ බજારකට දැක්කේ. මේක කෙන්ඩිල්බරි වචනයක්. නිතරම කතා කරනකොට යා මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ බැංගා ස්තුති කර කරවන්නේ මිහිරියා හදයක් ලැබුණා, චිත්‍රයක් ලැබුණා කරවන්නේ ඉන්නවන්න තපස්. එතකොට මිහිරි දෙය ලැබිය යුතුයි, අමිහිරි දෙය නොලැබිය යුතුයි කියන එක වෙන මොකද්ද කියලා. ඉතින් අන්තිමට මේ මිනිස්සයා කියපු බණක් නෑ. නමුත් දීපු ආදර්ශය නිසා පුදුමාකාර ධර්ම දේශනා තේරුම් කරගත්ත මේ උපේක්ෂාව කියන්නේ මොකක්ද? හැබැයි බැලුව ගන්නකොට සීතල නියක්. හරි සීතලයි කිසිම මේ පාටි දෙයින් අදහසක් නෑ. හැබැයි කිසිම ආරාධනාවක් විශේෂ ප්‍රතිචාර කරන්නේ. ගොඩි සමග. ගොඩි සමග නෙමෙයි මේ අපේ ගොඩි නේ. ගොඩි සමග. සමරත් සමරත්. සමරත්. මට පීඩ බැහැ. මේ ගියාට පස්සේ මොකද්ද මේක වෙන්න දැනෙන්නේ නැත්තත් මිනිහමයි වැටවතු හේන්නේ. මම ගහනවා නම් මේ මිනිස්සු මොකද ආසේ කියලා කියන්නේ කිසි නෑ කිසි දෙයක ප්‍රතික්‍රියා කරන්නේ. උංගෝ කල්ජේතන මැත්‍රි යාළුනේ ඉතින් මම මේ බලන්න මේ මනසේ ධ්‍යාන කරන කෙනෙක් නිකන් කැලස් වගේ පේන්නේ නිකන් මේ ෆීලිංස් නෑ. ඒ වගේ සම්පූර්ණ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔය වෙස්ටර්න්ස් ආවට පස්සේ මැග්නටික් ඉෆෙක්ට් එකක් තියෙන මනුස්සයෙක්. ඉන්න වෙලාවේදී වර්ණ මත මොකක්වත් නැහැ, අතීත ගැනීමක් නැහැ. මේ ඉස්සරහින් එකනත් එක තමයි රියල් දින. වචකයක් කියලා තියෙනවා මේ ජීවිත දෙන නාමයක්. ඒ මේ මේ කොහෙද නෝරිනලා. උන්වතරකයි. අල්ලස්සකයි වෙන කලවම් කරලා කියන්නේ. ගොඩේට දෙකම දීලා උන්වතරක දානවා. දාන මේ කොම් පිටිලා හැම ගියා. තව එකක් දාගන්න. දාන්න පස්සේ එහෙම සර්ට් එකට යනකොට ලීල සීට් මේ මොකද උනායි? බුදු අම්මේ සර් මොකද්ද මේ කරගත්තේ? ඒ මනස කියලා කලක වෙලා ඇල්ලචෝ දාලා හිරුණු කරේ. මේකට ගානක් නැහැ දෙන්නේ. පිච්චුනා මම උන්වතුරෙන් ඇතුළ මොකක්ද දන්නේ නැහැ පිච්චුනා ඉතින්. ඉතින් ලීල සීට්ගේ දෝෂේ. ඒක ෆෙරේ. එනම සයිකියාට්‍රික් කරනවා ඒ හොස්පිටල් එකේ. ඉතින් ඒක අමාරු වෙලා පොඩු කුටි තියාගෙන ඒකට ආවා මේ කිකිණි ගාවසු සබුත් නෝනා හෙපටයිටිස් වගේ හෙපටයිටිස් නේ ජර්මන් එකට ගිහලා බඩ පිපිලා ආවා ඒ නිසා අන්තිම වෙලා හොස්පිටල් ඒ හොස්පිටල් එකේ එයා බෝඩ් එකට ගෙනියනකොට ගාස් කියලා තියෙනවා මේ වෙලාව යන්න දෙන්න බෑ කියලා. ගෙනියලා තියෙන ලේඩි කෙනෙක්. අර ලේඩි කියලා මොනවද කියලා හොඳටම බලනවා. යන්නේ මෙතන වැඩ කරන්න දෙන්න බෑ කියලා. කුඩිනවල වේදි කියලා අක්තිය බලලා අර සිසිල්ටි කාර්යයට අල්ලගන්න සමාවෙන්නේ මම නිකන් මේ වහතරකට තරහාගේ සමාවෙන්නේ ජරලීටි කියන සංස මම උණු වෙලා යනවා මේ මනුෂ්‍ය කරනවාට කවදාකවත් නෑ කියනවා ඒක පේන්නේ බැලු ගන්නට නිකන් කැලස් හැඟුම් නැති දෙයක් අපි ඉතුරු කරලා යන රිපකෂන් එකක් කිසිම දෙයක් ගැටෙන්න තියෙන පුළුවන් ප්‍රමාණය බාහිර කරන්න බැහැ. මම උගල කමාරුණා මේ මුලින් මුලින් සම්බන්ධතාවය බලතියි. මොකද මේ මොනම විදිහම කොක්ක ගැහුවට වදින්නේ නැහැ. ගැහුවද හුක්කලා ඉන්නේ. ඉතින් ගැහුවා ඔක්ක ගහන ගහන ඔක්ක දිගන. ඉතින් මම කියන්නේ මොකටද මේ මිනිස්සේ කාස්සේ කරන්නේ? බලන්න මිනිහෙකුට ඉඳලා තියෙන ලෝකෙටම ඌ විතරයි. අනිත් ඔක්කොම නිකන් මනුස්සයනේ රූපේ. අනිත් ඔක්කොම මේ ගැටෙන දේවල් ධර්මාශ්‍රම නැහැ. මාට හරියම ආදරේ. මොකද මම විතරයි මේ කණ්ඩායමේ පැවිදිුනේ. මම මෙහෙම හිතයක් උඩ මං කියන්නම්. ඉතින් මම දැන් පැවිදි තියෙනවා. ඒක බොහොම පරපතල තියෙනවා. මොකද මම ගැටෙන සංකේත කරේ. මට මේක හත්තලා ඉන්න පටන් අරගත්තා මේ විදිහේවත් බෑ මේ. මට උදව් කරපු අයට තියෙන මේ ඇටිටියුඩ් එක. ඒක උදව් කරපුවා කවුරු කරන්නේ? මේ කොහෙන්ද රැඳෙන්නේ අමාරු ආරෝපණය කියලා කිව්ව යන්නේ ඉස්සෙල්ලා ඒකට රැඳලා කලින් ඔබ පැවිදුණාට පස්සේ ඔබට රැඳෙන්න බැරි වෙනවා. ඉහි ඉඳගෙන සමාවරණ කලින් සමාව ගන්න දේශනා කොට කිය. understood. ඉතින් මට කල්පනා දැන් මොකට වන්දේ කියලා. මම ගොඩින් තෝරගත්තා. මොනවා මම ඉඳලා ගිහිල්ලා ඉන්න බැසුරක් බාර දීලා පොඩි පිළිදක් කියලා. මම ඉමෝෂන් ආවා. ඉමෝෂන් කයිලේ ගියා මම ගොඩාක් පව කරන්නේ කිසිම ළමයක් හිටුනේ නෙවෙයි ඔබතුමාලා කොහෙන්ද කොහෙන් ගිහිල්ලා මම මෙතන ගත්තා අද මේ කරපු සේවාව මට මේ කියගෙන ගත්ත දේතාව මට මොනිසිය තලි කරන්න බෑ කවදාක හිතපු කෙනෙක් මට උදව් කළේ හිතපු වෙලාවට නෙවෙයි ගාවේ හිත ප්‍රමාණයක් නෙවෙයි නමුත් මම ඒක ප්‍රයෝජනකට ගස්ස අපි සමාජයේ වශයෙන් මම වෙනසකට යනවා ඒ නිසා මම මට උදව් කරපු සියලු දෙනාට මට ගුරු දෙවියන්ට වන්නේ නැහැ මම ඔබෙන් දෝරගන්න. නැගිටලා රස කරලා ඔය දෙල්ලම් කරන්නේ නැත්නම් මට දෙන්නේ මම මම චෝතන. ඊටස් මම ඔබෙන් ඉවසන්නේ. මට තියෙන ඉමෝෂන් එක. මම නම් කියලක මට වන්නේ පමණයි. ඊටස් මම මම උඹට වැන්දර ගස්සේ මට වැන්දත් එකයි මරුවත් එකයි. මට නම් තන තියෙන ඉමෝෂන් එක අයින් කරන්න කියලා වැන්දපු කවම්ම ඔබෙන් මට. වැන්ද අතේ ආක්කෝ කියන සල්ලි ටික තේරෙන්න වැටුණා බින්ද. ගොඩින්න තාක්ෂණ නැගිට්ට මම දොරවගත්ත මම කියන්නේ. ඊට පස්සේ සුමාන හතකට පස්සේ මම පැවිදිුණා. පැවිදි වෙලා සිවුරු දාපු ගමන් දුවගෙන ඉලක්ක. මම දැන් ආයෙත් මොකද නැහැ. බැලුවා එහෙම මට කරන්න බෑ මම අපහසුටපත් කරන්න එපා කිව්වා. අපි අතර එහෙම වෙනසක් නම කොහේ එහෙම කන්නේ මම වෙන්නේ. මට මගේ ගුරුවරයා නෙමෙයි මගේ ලෝනිසයි කියලා. කවුරුවත් දාපත් එහෙම ආපහු අපේක්ෂා කරා. ඉතින් ඒ වගේ ඒව චරිත තියෙනනේ මොඩර්න් ලයිෆ් එකක් මම මේ කතා කරන්නේ. තතපෙක්කත් මේ කාන්තුරු කරන්නේ. මොර මොර මේ ඩීයේ කෙනාගේ හිතුව ඇත්තට ලයිෆ් ජීවි. ඊළඟ නිකන් මිනිස්සේ. ඒ ඒ මට්ටමේ ඇහැ ජීවිතා. මම හැබැයි අඳේ කියන්නේ නැති වුණා. ඒ කියන්නේ මට මගේ කියන කාර්යශීලී කියන නිසා හේන්නේ නැහැ. මම ගොඩින ඔබ්සර්ව් කරුවා අන්තිම බිඳුවට. ඔබ්සර්ව් කරන නිසා පොතේ මට හරි ආදරෙන් මොකද මම විතරයි ඔයසක් පිටි. ඉතින් නිසා උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ කියන මේ දකින් දෙකෙන් දෙවලට ප්‍රතිකාර දක්වලා කිපෙන එක නෙවෙයි මනුස්සකම කියන්නේ අපිට පුළුවන් මේ தත්ත්වෙට මේ කොටස් කටලත් අදාගන්න බැලුව කලබල වෙනවා වෙනුවට දැන් වෙලා ඉවර නෙවෙයි කියන සංගතිය ඉවසලවට ඉස්සර. අපිව කලබල වෙන්නේ නිදුනට පස්සේ. තනිකර බොරුව නෙවෙයි. ඒ සිද්ධ වෙලා ඉවර දැනෙන්නේ විසින් වැඩකට එනවා. ඒකට රාගය ආවත්, ද්වේෂය ආවත් තමයි මෙච්ච දෙයක එන්න තේරුද කියලා. බලන්නේ අමාරු වෙන්න පුළුවන් ඒක මම මේ කොච්චර අමාරුද මම කියන්නේ නම් ඔච්චර වෙන මොකක්වත් මම දන්නේ ඒක තියෙන්නේ ඒක තියෙන නීවර නීවරණ වශයෙන් දැක්කොත් විතරයි. දැක්ක නැත්නම් ඒකාග්‍රතාවය කන්නේ ඒකාග්‍රතාවය තියාගන්න ඕන නීවරණේ නීවරණේ කියලා දකින්නකොට ඒකාග්‍රතාවයට මොකක්වත් වෙන්නේ නැහැ. ප්‍රීතිය මොකක්වත් වෙන්නේ නැහැ. නීවරණේ නීවරණේ වශයෙන් දකින්නකොට හිතේ තියෙන ප්‍රීතිය එහෙමමයි. රාගය ආවට තරහක් නෙවෙයි ප්‍රීතියක් නෙවෙයි මම අද රාගය දැක්කා. ද්වේෂය දැක්කා. කියලා ඇතුළේ තියෙන ධර්ම ටික හේනම නෙළුම් මල්ල මල්ලක් එක්කවත් පැන් ගහනකොටම දෙපෙන්නවා. නැත්නම් වාගෙන් උඩ අපිට ලැජ්ජාවක් නෙමෙයි කිස් මට ගැලපෙන්නේ නැහැ කිස්. කොන්ත්‍රාගේ රාගය වශයෙන් දකින්නකොට හිත ඒකාග්‍රයි. විචක්කයක් තියෙනවා, ਵਿਚාරයක් තියෙනවා, පීචයක් තියෙනවා, සුඛයක් තියෙනවා ඒකාග්‍රතාවය. කුලී අවස්ථාවෙන් ඒකාග්‍රතාවයේ අතුපාපහන්. ඒකාග්‍රතාවය අතහරින්න දෙයක් නෑ ඒක අපි භාවනාවෙන් ගත්ත දෙයක් නේ. කියන්නේ මායක් නෙමෙයි කියන්නේ පහත් අතහරින්න. හරියටම රාගයත් කාම ඡන්දයත් ඒකාග්‍රතාවයත් දෙකම චෛතසික කියලා ගන්නවනම් අතහැරලා ඉවරයි. අපි දැන් කියන්නේ ඒකාග්‍රතාවයට තද්ද කැමැත්තකුත් කාම ඡන්දයට තද්ද අප්‍රියවකුත් මේ දෙක දිහිතා කරනවා. ආයෙකට බලන්න. දෙකම එක ගන්න කියලා බලනකොට මම ඒ දවස් තමයි සංසාරේ කතාව ඉල්ලනවා. එක්ක කම්මකින් මේක බැලනවා. අමාරුයි මොකද අපි හදලා තියෙන අර පඩියන් ආඩම්බරයන් අපිත් එක්ක කරත් පිටිපස්ස ගොනාවේ හව පුරේ වගේ ඉඳලෙනවා හරි. කරලා කරලා කරලා කරලා පුරුදු කරලා මේ දෙකටම සමාන විදිහට සලකන්න පුළුවන් වුණොත් උපේක්ෂා කරන දීලකින් නිදර්ශන ගන්නවද? ඒක පෙන්වන්නේ මහා සුළු ධර්ම පාඩක. සුළු ධර්ම පාඩකයේදී කාලාගරතුක තමයි පියා. අම්මා තනපල්පණගේ අම්මා අග්‍රමහිස්තාව කාලපරචු වෙන අන්තිම බොරුමනස ඒක හරියට කියන්නේ. කොහොමද මේ රජු නිසා මහේස්ත්‍රාට උපදින දරුවා තමයි ධර්මපාල බෝසත්ණන්සේ. එයාට දරුවෝ නැතුව ඉන්නේ ඒ නිසා මේ දරුවා ඉපදිච්ච ගමන් මහේස්ත්‍රාට ලොකු සතුටක් ඇති වෙන අනිවාර්යෙන් මෙයා තමයි ගන්නේ. ඒ නිසා එක දවසක් රජු ගිහිලා යනකොට මේ දෙවියන්ගේ දරුවා දිහාට විදිලා දරුවට ආදරය කරන රජු නිසා රජුරණ ගරු කරන්නේ. රජුන කෙනෙක්. රජුරෝ වීම ඉපදිලා දවස් හතෙන් තෝ ඔය ටික කෙරුවොත් එහෙම අම්ම ඔය කරන්නේ ඔය පැත්ත රජලා ගත්තා. තෝ ලොකුම කවදාකවත් පටන්ගත් වෙන්නේ නැහැ කියලා ගහලා යන කපල හතර වහකට දෙන්නම් කියලා බලලා. රජමිනින කුමාරයා. ඒකට රජු හොඳටම ගියා. තමයි තීන්දුව කීවා. ගහලා ගිහලා නැහැ. ගන්නකොටම අම්මට කරදර වෙනවා. කියන්නේ සාමාන්‍ය ගල්පටියේ රජපටියේ ඒ වෙනකොට රජුගම කියන තේිනවා. පස්සේ මැනේජර් ගිනල්ලා දංගෙදියට දරුවා දෙනවා කීකරි දරුවේ මම හතරට කලලා බල්ලන්ට කන්න දෙන්න හදා. ඒකට අම්මා එතන ක්ලාන්ත වෙනවා මර සීගෙනවා රැකෙනවා සීගෙනවා රැකෙනවා සීගෙනවා. රජු වහන්සලාට වෙලා දරුවෝ දෙන හැටි බලන්න. ගහලයා පිළිය තියාගෙන බලන්න ඉවරයි. බුදුරජාණන්තු බුදුරණ පස්සේ කියනවා මම එදා චූල ධම්ම පාල කුමාරයෙක් වශයෙන් දන්දිදීවද ඉන්නකොට මගේ හිත විතර කර මේ මනුස්සයන් නැරෙන්න අම්මා පිළිබඳව තාම මුස්ලි මාව කපන ගහලා පිළිබඳව අතුරු පිළිබඳව මට කිසි වෙනසක් දැනුනේ නැහැ ඒ කියන්නේ බොහෝම පුංචි අදර කුමාරයා බුදු වෙලා මේ කියන්නේ මං වෙනේ මම මැරෙන්නේ ලැස්ති වෙනකොට මගේ අම්මා ලැස්ති වෙනවා. එහෙම වෙන්නේ කනගාටුවක් අක්ක. මේ කහන කිසි තේරුමක් නැතුව කපන් ගන්න ගහලිය පිළිබඳව තරහක් අක්ක. මා පිළිබඳ වැරදි කියන තුරු කාලාගුණම් පෙරදිතුමගේ මට කිසි වෙනසක් ඇති වෙන්නේ නැහැ කියනවා බෝසතාණන් වහන්සේ කාලේ. ඒක තමයි බුදු වෙනකොට පිපිලා. එහෙම නැතුව මේ රාහුල කුමාරට ආදරෙන් ඉඳලා පොඩ්ඩක් හරි පහේ ක්ලික් වෙලා හවස්කල් හදයක් ආවම මොකද වෙන්නේ? කිස් කරන්න ගියාම බබා කිව්වා මොකද වෙන්නේ? පුදු වෙන බලන් දෙක හිනා. ඇසේම ගියා සම්මිතින් බලනවා කියනවා මේක ටිකක් අමාරු හිතා ගන්න මොකද කරන්නේ කියන හිතා ගන්න වෙනවා. දැනගන්න වෙනවා. මන්නේ සෑහෙන පොත් කියවනවා. පොත් කියවුවම මේ කාමරවල ආවල් දෙන්නේ නැහැ කියලා නෑ මාත්‍රකාව. ඔය මම ගොඩක් පොත් අඳුරගත්ත බොඩින්ගේ ලැබෙන්නේ කියලා දුමාකාර දේවල් සම්බන්ධයි. ඕනම දෙයක් ගැන කතා කරද්දී එම ඩිස්කෂන් එකේදී කිසි වෙලාවක ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔක්කොටම ඩිස්කස් කරනවා හරි ලස්සන වාතාවරණයක් කරනවා. ඒ ඔක්කොම මුල ඩිස්කෂන් එකේ ඉවරන්නේ නැහැ කියලා මෙයා කියේකයි මෙයා කියේකයි මෙයා ඔක්කොම කර්මකාරීව බුදුසසුනේ සූත්‍රය ගණන් කරලා තියෙනවා මෙන්න මේකයි ඒ සූත්‍රය. පොඩ්ඩක් කියලා බලන්න කියනවා මම ඩිස්කෂන් එකේ ඔක්කොම සමාවිෂ් කරනවා. නිකන් හරියට ඒකට මාක්ස් පාවක් දෙනවා විතරයි. ඕන චරිතයක් දෙන්න ගොඩින් චරිතයක් නෑ. උන්ට ගිහින් චරිතයක් හදන්න ඒ මේ ගොඩින් අපිට බසුන හදතුන්නේ. අපි මමයිලන්නේ ඒව මොනවක් අත්තුන්නේ නෑ මම ගොඩින්ට ගොඩින් ගන්නෙත් නෑ මොකද මේ කියලා. මට ඒ දවසක් මම ධ්‍යාන කියනවා මේ මම මොකද උනේ කියලා මම මේ මේකෙන් රසයෙන් අසනාලු අසන නිලද තේවත් කියන බංගලාවේ භාවනා කරගෙන හිටියා. භාවනා කරගෙන ඉන්නකොට මේ අකුණක් ගහපොළු දෝරම් ගන්න මෙතන නෙවෙයි. එතන නෙවෙයි. ඒ නැති මම හිතියා ගන්න නැති නඩදන්නේ නැති පස්සේ ඇදවද හිතියනවා. ඒක කිසිම කෙනෙක් මේ අකුණ රජමාලන්නේ නැහැ නඩදන්නේ නැහැ. ඉතින් මේ භාවනා ගියේ මමද ගියේ වෙනස් වුණාද මොකද්ද කියන්නේ මට බෑ. ඒ වගේ කියන්නේ කන්නේ කිසිම ධර්මතාවයක් නෙවෙයි කියන්නේ. ධර්ම නොදන්නා නෙවෙයි කියන්නේ සාමාන්‍යයෙන් බලය. ජීවි සුදු ඇයට අර පුදුමාකාරයක් බවට පත් වෙනවා මේ ඇඳලා නෙමෙයි. චරිතයකට ඇඳලා නෙමෙයි. නිකම්ම නිකම් සිටින ජෝ. නිකම් සිටිස්. හැබැයි කතා කරන කියන වැඩවල කිසි දෙයකට කිසි කෙනෙකුට කරන්න බෑ. ඒ සාමාන්‍ය ඕනේ කවුරක්වත් නැතිනම් ගොඩින් දිනන රැස්තේ. ඉතර බෑ. ජීවිතේ එහෙම රණ්ඩු තාත්තයි අම්මයි කන්දු දරුවෝ රණ්ඩු. කුටි මේ සාම කාලය යනකොට මොන බනක් මොකක් කරන්න හිතේදල නැතිය. ඒකට තියෙන මොකටද මේ අනිත් කරන්නේ මේ මනස මෙච්චර ලස්සන නේ ජොලි ඉන්නේ කෙනෙක් කියලා. ටිකක් නිස්සබ්ද බනක් තියෙනවා. මේ මම දැන් මෙහෙම කුටි මේ ආරම්භයෙන් කතා කරලා ඉන්න කාලේ මම තඹයකට ගලකුවේ. නැමෙන්න මට තින්නේ කැක්කමක් ඇති නෝනේ. හැංගීමක් ඇති කෙනෙක් කියලා. නමුත් ධර්මානුකූල බලනකොට ඒක ලේසියෙන් අපේ ගන්නේ ඒක ඇත්තට අර කියන විදිහට පරිසරයෙන් දුරින් ආපලයි. ඒක ඒකට අපිට යන්න බැරි කමක් නැහැ. අපි හිතන්නේ ඒක නොකරනවා. ක්ලික් කරලා ප්‍රශ්න දෙන්න. රංගන කාටද? එමන්ස කියලා දෙන හැටි බලපුවහම ඒක උනාට මොකද උනේ කියලා. හරියටම බුදුරජාණන්සේගේ සූත්‍රයක් අරගෙන මේක තමයි කියන්නේ. ඉතින් එතකොට හරියට ජෝතුද පොයින්ට් තීරිය පෙත. ඈ? අර මොන හැංගෙන්නේ නම් ගොඩින් මොනම තාන්න කාඩකත් අල්ලන්නේ මොනම විදියනේ කන්නේ. ධම්මිරහන්තුරෝ කිව්වලු සිංගප්පූරුවේල ටෝක් කරන්නේ. ඉතින් මිනිස්සු කාට හර කරගෙන හරි නිගලුත් මේ මිනිස්සයා නිකම්ම බාචුවක් අදගෙන එයා පොතේ බැසලා. බැහැර පස්සේ අර ගිය කට්ටිය හවලු ඊගාට එන්නක දෙන්නේ ඊගාව එක්ක කරන්නේ. මොකද නෑ මෙයා හිතේ මිනිස්සෙක් කියලා. ඉතින් කොට්ටින්නක් කිහිම නෑනේ මේක. ඉතින් අර මිනිස්සු නිකන් සල්ලි ගෙවලා ගෙන්න ගත්තම සලක් අර කියන්නේ බෑ. පස්සේ ජීවිතේ සුචිතේ ගණන් අතර දැස්සේ කොට්ටින් කියන්නේ okay let's think about what is happening in the present moment කියලා බටන් අරගත්ත ඉතින් කාටවත් තියෙන කිසිම නිකන් නිකම්ම නිකන් හොදි හපන්න මොකක්ද දවස් 6 ඉවර වෙනකොට ධම්මිකාම රෝකීනා එමිෂන් ඇති වෙච්ච වෙනස මේ නිකම්ම නිකන් නැත්තම් පටන් අරගෙන හැම අවුරුද්දම ඉන්වෙස්ට් කරගෙන ගෙනාර ගන්නවා මොනම විදිහකට ඉම්ප්‍රෙෂන් එකක් දෙන්නේ ඉම්ප්‍රෙස් කරන්නේ නිකම්ම නිකන් ගත කරනවා මිනිස්සු ටික සම්පූර්ණ නිදල ගත කරන එක විතරයි කරන්නේ ඒක 100ට 100ක් නේද ඔඩියෝ එක පුදුම කනෙක්ෂන් එකක් තියෙනවා ඌන ලොක්කේ ඌන පොඩ්ඩේ මොනවා කරක්ද? ඊට මම දැන් තමයි මේකේ වටිනාකම මට තේරෙන්නේ අර මේ බුදු දහමසේ වෙන්නේ නොසලෙන මනකට. මම නම් ඉස්සර හිතුවේ සෝවන් කියන්නේ සෝවන් කියන්නේ පතෝල කරගෙන ඉන්නයි මම කිව්වේ මොකක්වත් නැති වගේ. බලන්නට තියෙන මිනිහ කුලිය ඇලර්ට්. සිද්ධිය සම්පූර්ණ ජීවත් වෙන හැබැයි කිසිම නිකන් අනුමත ලක්ෂණ දෙයක් කරලා නැහැ. ඉතියා කෙනෙක් යුනිවර්සිටි ප්‍රොෆෙසර් කෙනෙක් බුද්ධහම උගන්වන. අනන්තකන ඩෙන්ටල් ස්කූල් එකේ සීනියර් ලෙක්චරර් මම බුද්ධහම මොකක්ද දැන ෆුල් ප්‍රැක්ටිස් කරනවා. ඔය දෙන රොටින්ත් එක දුන්න නැන්චලා මම කතා කරන්නේ උගන්වන්නේ නැහැ. මේ බුද්ධහම දැන් කාලේ ප්‍රොෆෙස් කරන්න ඕන කන්නේ. ඕක කියන්නේ මේ ජීයක් ගන්න පීචියක් ගන්න විතරයි. මම කවදාකවත් මගේ ශිෂ්‍යයන්ට ප්‍රැක්ටිස් කරන්න කියන්නේ. ප්‍රැක්ටිස් කරන බුදු විශ්වාසය මම කියන්නේ PhD එකක් ගන්න. කියලා යනවා. ඒ ડોક્ટર ෆර්නෑන්ඩෝ කියනවා අනේ මහ විනාශයක් නේද ඔයගේ රෝලෝ කී දෙනෙක් අමාරුයි දාන්නේ. බුද්ධාන් කියන්නේ පැහැදිලිව මේලයි ශික්ෂණ කියලා. ඉතින් මොකද කෝලියට බටන් ගත්තට පස්සේ දෙන්නා ඉන්නට ආගියුමන්ට් එකක් කරලා පුටු දෙකක් උස්සගෙන ගහනවා. මේ ඩිස්කෂන් එකේ දැන් ගොඩින් විතරයි නිරීක්ෂක කියලා. ගොඩින් මෙහෙම බංසන දැන් දෙන්නේ හීටද තම ෆුල් එඩියුකේටඩ් කෙන්ට්‍රෝලර්. මට දෙක නැගදෙනවා. දැන් ගහන ඔබ තමන්ම කියන්නේ එක පාට ගොඩේ නිකන් මේක ඇතුලට අදගත්තා. අර දෙන්නට මර ඔක්කොම බිහිවෙලා දැන් බලන්න කෙනෙක් ඒක ගහන වැඩ නැහැ නේද නේද? ගොඩේ නිකන් ඇබ්සෝප් වෙනවා. දැන් ගොඩේ බහට ගත්තා වගේ ඉතින් යන්නේ මොකද කරන්නේ? අර දෙන්නම මරලා ගොඩේ දැන් දෙන්න. මොකද උනේ? මම දැන් මම ඇබ්සෝප් කරගත්තා. ඒ ටික මාර්ගුණ කියලා දෙනවා මේ මොනවද මේ අහන්න කරන්නේ කියලා. ඉතින් ඒ ડોක්ටර් විනාඩි මට ඒක කියනවා මටත් ලැජ්ජයි. එයා තමයි ඒක නැත්තක් කන් කරන්නේ. ගහගන්නේ ඒක. ගොඩක් හිතුව දුන්නා පස්සේ ඇට්මොස්ෆියර් එක නිකම්ම නිකම් හේම සතුටුලා. ඒ වගේ නිකම් සොකක් සෝබරක්. ඕන තරක දිනවම සොක්කක් ගන්න පුළුවන් ගිඩිය පිටම ගන්න පුළුවන්. අරකට ඊපස්සේ මොකක්. ඉතින් ඒක කියනවා. ඒක දෙදරට එක ඔෆිස් එකක එක තැනක තියෙන කාර්යක සුරක්ෂක මොන තරම් ගඩබඩ ගාවත් එයා ෂොක් එක ගන්නවා කාටවත් දැනෙන්නේ අපිට වෙන දේ ෂොක් එක ගත්තාම මේකට ගානක් ඉන්නවා මම ෂොක් එක ගත්තේ මට ගෙවපන් හරි මිනිස්සු කාපු ප්‍රමාණය කවුරු කරන්නේ ඉස්මෝ ඉන්නේ තමයි මම හිතන්නේ අතට මේ ජීවිතේ මෙහෙම මිනිස්සු ඉන්නවා නම් මේ ලෝකේ කාටද බැරි සෝවන්න කාටද බැරි අපි කොහොමද දන්නේ මිනිස්සු කරන්නේ කියලා. මොකද මම ගොඩින් ගන්න පැහැදිලිවම ආවට ඒ ලෝකේ. මගේ භාවනා කරන ගේ රසී දෙන්න ඕනේ ඉන්න ඕනේ නේද? එහෙම අපි හිතන්නේ මොනවාක්වත් නෑ. මොනවාක්වත්. මම වෙලා ඉන්න සාපියන් ඉස්සරහට ආනාපානේ මට වැටෙනාට චිත්‍ර නැගොත් ඒ මෙසේ හරි මේ හරිද? කියන ආනාපාන චක්‍රය කුජේ. ඒ චක්‍රය බොහෝ ඉන්නේ යනවා. භාවනා අධ්‍යක්ෂින මේ ආලෝකයේ හැමතෙම පහළට යුතුකම ආලෝකයක් අධ්‍යක්ෂින බැරිවීම භාවනාවේ සිදුවක් නැහැ. ආලෝකයේ කියන කාර්ය මොකද සංඥාවක් විතරයි. විශේෂමාර්ගයේ බුදුසසුනාචාර්යවරුන්ගේ මේක නැති කිරීම සඳහා වාක්‍ය කටයුතු කළා තියෙනවා. භාවනා හරියාගෙන යනකොට මුතුන් එළියක් වගේ, චරුවක් වගේ, අකුණු විදියක් වගේ එළිපෙන්නත් පුළුවන්. කපුවට වගේ කළු බාට පෙන්නත් පුළුවන්. සම්පූර්ණ ආලෝකේ නැති කපුවටක් වගේ පේන්න පුළුවන් ඒ පේන්නේ Tamange හිතේ තියෙන සංඥාව තමයි භාවනා කරනකොට සංඥා වෙනස් වෙනවා ඒ අනුව දවස් දවස් මොකක්ද කියනවා ඒ නිසා අපි මේ යමක් බලන් භාවනා කරනවා කියලා කියන්නේ හිත කන්ඩිෂන් කියලා විතරයි එන දියා බාහිර ගන්න නෑ කරන්නේ ධර්මයේ ජීවිත සමාධියක නිමිති මුළු අනුගමන මොහොන ඇතුළේ කුඩා කෝවිල් වෙන සතු දුවන බව තේරෙනවා. ඉවසන බැරිතන දැඩි අපහසුයක් කරනවා. එක ස්ථානයක් නම් ඒ දැනව දැනව කියන මෙහෙ කරන්න පුළුවන්. මුලඟ පුරාම සම්මත කිසිවක් කර කියාගත නොහැකි. මේකට කලියුක්ති කුමක්ද? දැනෙනවා දැනෙනවා කියලා මෙලි කිසිම මයි එකම ටෙක්නික් එක. ඒකෙදී කියනවා මුළු ඇඟම ගැන හිතලා දැනෙනවා දැනෙනවා කියලා බලන්න කියලා මෙතන රහසක් තියෙනවා. මේ ඉන ඒ කුඹි දුවනවා වතුර වැටලා දඟලනවා එහෙම නැත්නම් හිරිය ඉබිලා හිරියනවා අනම්මන දැනෙනකොට දරන්න බැරි කියලා බැලුවොත් දරන්න බැහැ. භාවනාවේ නෙමෙයි එකක් නෑ. හිතන්න බැරි වෙනවා. නමුත් දරන්න බැරිද කියලා බැලුවොත් දරන්න පුළුවන්. ඒක දරාගෙන හිටියොත් මෙච්චර මේ කෝමිනකට නලියන එක නැද ආයත් ආනන්දයෙන් බලන්න පුළුවන්. ඒ නිසා මේ භාවනාවේදී මේ එක සංවිස්ථානයක් මේ හොඳ ලකුණක්. ඒක අනිවාර්යම කය ඇතුලේ තියෙනවා කියන්නේ. මම දැන් හිතන කියන්නේ කය ඇතුලේ තියෙන කියන්නේ හොඳ ලකුණ. හැබැයි යෝගාවචරය මෙතෙන්ට අවධානය යොමු මෙතෙන්ට අවධානය යොමු කරනකොට ඒක කැරේ. කන්න මුළු ඇඟ පුරාම තේරෙන්න ගන්නවා. නිකන් තොරමක ලයිට්පත් වෙනවා. ඒක යාර හැටයක් ඇතිවෙනවා මට දැන් ඒකාග්‍රතාවකට සත්‍ය කැඩලා කියනවා. එනමුත් මේ හැම පිළිදෙසකින් සම්පූර්ණ සංඥානිකුත් වෙන අවස්ථාවක්. ඒකදී ඒක ධාරණාවේ අවස්ථාවක් වගේ දැනගෙන ඉවසන්න බැරිද කියලා බලුවොත් ඉවසන්න. සමහරවිට ගමක් නැහැ කියලා බලාගෙන ගිය ආයෙත් පහම කටක් කළා මූල කටක් ගන්නත් එනවා. ඒ නිසා මේකට හුඹස් බයක් ඇතිකරගත්තා භාවනාවේ ඉදිරි අවස්ථාවක් කියලා. බාර ගන්න දාසින් කියොත් බොහෝ විශේෂී කාරණා. ශ්‍රී ලංකාවේ මේ ඉන්නවා කියලා ආරණ්‍ය ශ්‍රී ලාංකිකයන් කිව්වේද සම්පූර්ණ භාවනා මාර්ගයේ ජීවන් අවබෝධ කරගන්න මහානන කාංචාවට විහිදි කර ගැනීම සඳහා අවශ්‍ය වන වාතාවරණය සීලස් කරුචිදේ අනුකම්පාවෙන් පහදා දෙන්න. ඇත්තටම මහානකම හෝ භාවනාව හෝ ප්‍රතිපදාවේ ස්ථානයක් නැහැ. કોઈ ස්ථානයක් මේ සංසාරිකය තමයි. ඉතින් ලංකාවේ නිවන් දකින්නේ නැහැ. එන්නේ මෙන්න ආරම්භකට ගියහම නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් අතරම අපි බලන්නේ ප්‍රතිපදේශයක් මේක ගැලපෙනවද කියලා. නමුත් ලංකාවේ මේ ඉන්නාසල සඳහා ආරණ්‍ය සීනාසනය දෙක තුනක් තියෙනකොට පානදුරේ එක තැනක තියෙනවා පැවිදි කරන තැන. ඉතින් අපි දෙකම වෙලත් මම දැන කියනවා. ඉතින් දැන් පල්ලිගලේ එක තැනක තියෙනවා. කඳුබඩ යන්න පුළුවන්. පොල්ගස්සෝවිටක් තියෙනවා. ඒ වගේ කීප පොලකම තියෙනවා. හැබැයි එකකවත් සම්පූර්ණ සාම සංවිධානය වෙලා නැහැ. මොකක් අවශ්‍යතාවය වැඩි නිසා පුළු පුළුවන් මැටි උදව් කරන තැන තියෙනවා. නමුත් මම සාමාන්‍ය උපදේශයක් තමයි පැවිදිච්ච බලයට ආරම්භය කිච්ච බලයට භාවනා සුද්ධ වෙන්නේ. යන්නේ ඉස්සර මේ ඉන්න සත්‍යෙදී. සත්‍ය කියන්නේ මොකක්ද? සමාධිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි නම් ඊයාට පස්සේ ලොකු ලාභයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉන්න සත්‍යදීම ඒක අතිරේක ලාභයකට ගන්න බැරි වෙන්නේ. නමුත් ඒකට සුසුසු මනස සකස් කර ගැනීම මේ ඉන්න සත්‍යදී කියන්නේ. එහෙම නැතුනොත් ගිය තැන පස්සටාව. මොකද මේ සංසාරේ කොහොමද මේක සංසාර කරන්නේ? අපිට කියන්නේ මේ හවල් කරන්න ගියාම නිවන් දකින්න කියලා. ඒ නිසා ඕන තැනක මට කමක් නැහැ කියන තරමට හිත හදාගත්තොත් කොයි තැන වුණත් කැපෙනවා. ඒක නිසා මේ මේ කාන්තාවන්ගේ භවිතින තත්ත්වය ජනක 10ක 15ක සෑහෙන ගැම්මක් කරගෙන තියෙනවා. මෙතෙක් ගිය උගෝදෙනෙක් එච්චර සතුටුදායක කටයුතු නෑ. හැබැයි අත්හැරලා නෑ මතන. කරගෙන කරගෙන යන සාස්ත්‍රික කෂ්ට දෙකම තියෙනවා. ඒ ඉස්සරහට හැදේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යන්නේදී කෙනෙකුට ඇති වෙන දැනෙන වෙනස පහදා දෙනවා. ගේ ජීවිතය ගත කරන අපි හෙට දවසේ සැලසුම් නොකර අද දවසේ මෙතන ගත කරන්නේ විශේෂයි පහදා දෙනවා. රාජ්‍යයේදී මමත්වේ නැති බව අපි දන්නවා. විශේෂයෙන්ම බුදුසසුන ආශ්‍රේ ඥාතිගේ ලැබෙන සුලඟ උසස් කොට සැලකුවේ ඇයිදයි පහදා දෙන්නේ. ඉතින් මේ මේ භාවනා කරගෙන යාමේදී කෙනෙකුට ඇති වෙන වෙනස මමයි බලන්නේ කරලා කියනකම් මගෙන් අහනවා දැන් මොකද වෙන්නේ. ඒක හරියන්නේ මට මොනවද කියලා මට අහන්න කියන්නේ දීපෙත් නගින්න භාවනා කරා හොඳ පරියන්ක උනේ මොකද කියලා මට කිව්වොත් මට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් මේ මගේ දැනුම. ඉතින් මගේ දැනුම මේකට කිව්වයි කියලා ඇති වැඩක් නැහැ. ඒ කියන්නේ හිතාගෙන හරියට මොකද්ද බාරක් තියෙන ඒ බාර දිග යනකොට මේ මේ ලකුණු පේනවා. එහෙම නෙවෙයි. Tamanට බැරි දේ ගුරුවරයාට කියන්න. අන්තිේ ජීවිතය ගත කරන හෙට දවස් සැරසුම් නොකර අද දවසේ මෙතන ගත කරන්නේ කෙසේදයි පහදා දෙන්න පහුගියදා 11 වෙනි සාකච්ඡා කරේ මේ ප්‍රශ්න තමයි. ආයෙත් අහන්න පුළුවන්. අහුවට වැඩක් නෑ. මේක තේරෙන්නේ නැත්නම් කලින් ඉන්නවල තියෙනවා වැක්කිරුවට වැඩක්. ඉතින් සාකච්ඡාවල හැමදාම මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. හැම දවසම එකක් හරි ප්‍රශ්න සාකච්ඡා කරනවා. තාම නැවතත් ප්‍රශ්න නැහැ. ඕන තරම් ගන්න පුළුවන්. මම ඒ ටියුන් වල නැත්තම් රසර කොච්චර කිව්වත් තමයි බාගෙන එළියෙන් කියලා නැත්තම් අසු දෙන්නේ නැහැ. සමන් මිල්ලා හිතනවා කවුරුද අසු කරපු සාකච්ඡා කරන කීයේ මහන්දිය. රහත් වීමේදී මමත්වයේ නැති බව දනිමු. එසේනම් බුදුරණාහිසේගේ ඥාතිින්ගෙන් ලැබෙන සුලභ උසස් කොට සල්පේ ඇයිද කරන්නේ? මේ අර විදුඩකට වෙනසින පාප වලක් කරන බුදුරණාහිසේ මේ මතක් කරුවේ බොයි මරණ දෙන ඥාති. ඒ නිසා මම මේ ඥාතිින්ගේ කමිටු කොට බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන ගෞරවය නිසා නොමරණයි කියන හැඟීම. දෙසරයක් තිබුණා. තුන් දවසේ ආත්ම ශක්තිය තුන. ඒක නිසා බුදුජානක වහන්සේට ආත්මයක් නැති බව හැබැයි මම තුන්වන්සේට මහා කරුණාවක් තියෙනවා. නැත්නම් අංගලි මාළුන්නේ අම්ම මරාගත්තා වගේ වෙන්න තිබුණා. මොකද උන්වන්සේට පුළුවන් යමක් තියෙනවා නම් ඒ කරුණාවෙන් මහිතින් ගිහිල්ලා ලෝක ධර්මයේ හැටියට මනස කරගන්න. එතකොට කියන්නේ ඒ නිවන් දක්ව නැති කෙනාට තේරෙන භාෂාවෙන් කතා කරනවා. නිවන් දැකච්ච කෙනාගේ භාෂාවෙන් කියන්නේ ඉතින් ඒක පරමාර්ථ පැත්තෙන් බලනකොට කන්ට්‍රඩික්ෂන් යනවා. බුදුනාසේ ලෞකික කාමාසාවෙන් ගැන කතා කරන කියනවා කවදාකවත් ඒ වගේ සතුටක් එනකන් බලාපොරොත්තු වෙන්න බෑ මොකද කවදාකවත් කාමාසාවන්ගේ සතුටක් නැහැ. නමුත් නිවනාදී උත්තරම ධර්මයන් බලවට කියනවා ඒකෙන් සතුට වෙනකන්ම පසුබාහරපයි. රහත් වෙනකම් එළවන්නේ. ඒක තමයි සන්තුෂ්ටි වෙන්න කියන අන්තිම අසන්තුෂ්ටි වෙන්නේ. නිවන ධර්ම පිළිබඳ අසන්තුෂ්ටියේ අවසාන දක්වා ෆයිල් කරන්නේ. කාමාසාවල් ගැන ඔබ සතුට කරන්නේ නැහැ. සංකීර්ණ වෙන්නේ කියලා. මේ කියන නිසා ඕන කෙනෙක් හරි එක දණ උදාහරණ සංකීර්ණ වෙන්නේ කියන එකට අසංකීර්ණ. ඒ තමයි අහස්ම වෙන්නේ කියන එක තමයි එපා කියලා කියන්නේ. ඒ වගේ ඒ ලෞකික ප්‍රත්‍ය කියනකොට එකක්, පරමාර්ථ ප්‍රත්‍ය කියනකොට එකක් ඒ කන්ටෙක්ස්ට් වල බලන්න. පසුබිම් සාපේක්ෂව තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් හරියට කන්ට්‍රඩික්ෂන් කියනවා. මේ දේශනාව. ඒ අර කියන කෙනාගේ පසුබිම. මේකට කියන්නේ දේශනා විලාසය. ඒ කිනාට අදාළ ධර්ම කොටසක් තියෙන නිසා පසුබිම තමයි තමයි තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ කරුණාවෙන් මෙතන කතා කරන්නේ. ප්‍රඥාවට නෙවෙයි. කර්මාවෙන් විදිහට කරන්න යන ඔලොමල වැඩක්. ඒක කියනවා මේ මගේ න්යායදාන කියන විසුද්ධකට බුදුරජාණන් වහන්සේ කියන කවුරුන් කාටද පසුබන්නේ? ඒ වගේ උපක්‍රමයක් නෙමෙයි. දැන් බබාගේ භාෂාවෙන් කතා කරන්නේ අම්මලා උක්කුන් ටික බොන්න ඈ මම දන්නේ ඒ ළමයට මේ කිරිබිපන් කියන හරියන්නේ නැහැ කක්කන් කන්ද කුඹොන්න බා ඒ ඒ නැත්නම් අයි කොනයි ඒක බුදුන්සේ ගිහියෝ නිකන් සාමාන්‍ය කාමභෝගියත් එක්ක කතා කරන කාමභෝගී බාධාවේ කතා කරනවා රහතන් වහන්සේට කතා කරනකොට ඒ භාෂාවෙන් කතා කරනවා ඉතින් එහෙම මේ වෙනසක් නැතුව මේ කර්ම ප්‍රඥා දෙක මේ වැඩ කරනවා හිත එකඟවන්නේ පින්මන්ගම නිසා. පාරමිනස් නිසා බව බොහෝ ධර්මතර ශික්ෂණ කියන්නේ අත්තක් වේ. මේ වටහා දෙන මැනවේ. ඔබවන්දේ නිදිත් නිරෝධ සම්පතමයි කිසිසි පතන. ඒ කියන්නේ හිතේ වල වෙනකේ හිතේ වෙන්නේ පින්ද විතරයි. වෙන එකක් නෑ. ඔය කියන්නේ පින් අනම්මන මොකක්වත් තෝරන හිතේ වෙලා නැත්තා. ඒක වෙලා නැත්නම් දැනගන්න. මොකද ඒකත් හිතේ එකක්. ඒක නොවීම හිතේ ස්වභාවයක්. ඒක මේ ඕනනම් ඒක කීයක පරණ දෙන්නේ නැතිකම නෙමෙයි කියලා. හිත එකඟ නොවනක සත්‍යයක් නම් අනිවාර්යම සත්‍යයක් තමයි දවසක බලන්නේ ඒක එකඟ වීමක් සිදු වෙනවමයි ඔය හිතේ. මේ ලෝකේ හිත එකඟ නොවීම කියන එක තියෙන තාක්කල් හිත එකඟ වෙන එක තියෙනවා. මේ ලෝකේ දුක කියන එක තියෙන තාක්කල් හිතෙන් ගැලවීමක් තියෙනවා. මේ ලෝකේ මරණය කියන එක තියෙන තාක්කල් මරණයෙන් ගැලවීමක් තියෙනවා. ඒ නිසා මේ පශ්චාත්තාප වීම කියන කර්ම හැඩ පටන් ගන්නකොට දුකට යනවා. අපි බලන්නේ ඇවිස්සලා තිබුණා ඇවිස්සලා තිබුණ බව දැනගෙන ඇවිස්සි නැති වෙලා තියෙන දේ පටන් අරගෙන යන එකයි කරන්නේ. ඊළඟට පහ වෙලාව ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න සමහරයි. ඉතින් අපි වැඩසටහන නිමාව සටහන් කරන්න යන්නේ. ඉතින් අපේ මතේ නම මහින්ද මහත්තයා කියනවා මේ පණිවිඩයක් වශයෙන් අපි මේ පින්පැන්වීමක් විශේෂයෙන් කරමු කියලා පසුගිය මැයි මාසේ 7 වෙනිදා ලංකාවේදී කියන අදාළ ප්‍රාත්‍රින්දිකේ ගාමිණී පර්වතින මහත්තයා ඒ මහත්තයා ඇත්තටම ලංකාවෙන් දැක්කී මන්දිය වඩන තනා කම්සන් කර ධර්ම විජේපම් පවතුනේ මේ සක්සස් කලම්බු ඒ කිනකේ ඒම Chamantha join committee of the Buddhist association අනේ බෞද්ධ සම්මේලන කටයුතු කරමින් බොහෝමත්ව දාන ප්‍රතිව බෞද්ධ කටයුතු කරසින් කළ සුකේ මහත්යගේ අභාවයෙන් අතයි අද යන්නේ අද නමේ මේ මහත්යට අපි මේ රස කරගත්ත පින්වලදී අපි ආරාධනා කරන්නේ ශාසන විදුවිනේ මහත්ය කරපු කැපකිරීම නිසා අපේ පිනක් දකින්නේ මහත්යට ඉස්පහල වේවා ඉන්නා තැනකින් දැකලා මේ උදාර කුසලයේ සාධිකාව දීමේ මේ මහත්යට සැපකින් සාදා ගන්න ඉස්පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ මාර්ගයේ තියෙන දුකක් වෙන්නලා තියෙනවා දුරවක් වේවා තියෙන සපක් තියෙනවා තව තවත් වඩා වර්ධනය වීමෙන් මේ නිවන් මාර්ගයට හිත පිළිඹෙන්න සුඛ ප්‍රතිපදාවට කිප්පා විඥාණයෙන් යන්න මේ පිනත් උදව්වක් ආදායක් සාක්ෂියක් වේවා කියලා හරි එන්න වෙන කියන කේ දෙයක් කතා කරලා වෙලාවෙ ලොකු සම්මත සාකච්ඡා කරනවා. ආ ඇත්තටම මේකේ මේ මුළු ගොඩනැගිල්ල පටන් ගත්තට 2006 එතකොට ඒගොල්ලෝ මුළු එස්ටිමේට් එක තුනේ ලක්ෂ 360ක්. නමුත් අපි පටන් අරගන්නකොට 2009 විතර වුණා අපිට ඒකට කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද සංස්කෘතිය නෑ. ඒකපස්සේ මෙල්බන් කට්ටිය ප්ලෑන් එක බලලා කිව්වා මේක හදන්නේ දානශාලාවක් ඇත්ත. නමුත් මේක හදුවට පස්සේ කාන්තාවන්ට බෑ නතර වෙන්න පහසුකම් කියනවා නේද කියලා. මමත් ඒක හිතලා තිබුණේ නැහැ. මොකද දැන්වත් ඒක ලංකාව නතර වෙනවා. ඊට පස්සේ කොහොම ස්වාමීන් වහන්සේ මේක අරන්නේ පිට. මේක කාන්තාවට නතර වෙනවා නම් දුෂ්කරතා නැදාහරි කරන්න කාන්තාවට බෞද්ධහක රිට්‍රීට් එකක් කරන්න එක අවස්ථාවක් වෙනවා. ඒක නිසා අපි ශාන්ත කරන්න පටන් ගත්තා. මම කොහොමද ඉස්සරහට කතා කරලා කාර්ක ස්වභාවය කතා කරනවා. කාර්ක ස්වභාවය ඒක අපේ ප්‍රතිපත්ති දුරුකමක් නෑ. දැන්වත් සංකාරණය කරලා ෆන්ඩි පටන් ගන්නවා. ෆන්ඩි පටන් ගන්නකොට 300 ලක්ෂ 360යි විතර දැන් 520ට නැගලා. ඒක නිසා අපිට බිල්ඩින් එක හදාගන්න බැරි නම් අපිට කිව්වේ හතර ඇද ගියක් අපි ඒක පළුවක් විතරක් හදුවා. පළුව හදන්න ඇත්තටම ලක්ෂ 80ක පද්ධතියකට ස්ට්‍රක්චර් එක විතරක්. ඒකට අපි ළඟ ඇත්තටම ලක්ෂ 90ක් විතර තිබුණා. දැන් කොහොම හරි ඒ මුළු ඒ අපි ගත්ත ගාන විතර ලක්ෂ 240ක ප්‍රොජෙක්ට් එකක්. නමුත් කරලා පළවෙනි බිල ගෙනකොට මුදවා 115 වැට් එක ගෙනවා. ඒකට ඒ කියන්නේ තව ලක්ෂ 15ක් එහාට ගන්නවා. දැන් ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය පළවෙනි ඉවර කරන්න පුළුවන් මේ කටයුතු. ඒක අපි කරන්න ගන්නේ ඒක ඉවරනට පස්සේ සුචි කතා කරගන්න. මේක මේ කැබිනට් මිනිස්සු කෙනෙකුට බෑ. අපි උත්සාහ කරමු. සාදු සාදු සප්පුතර කාර්යයේ ගල්පතේ දානීය ආන්දරණාත් සදහාත් කිනාත්‍රි වර්ණාන්ත දින 11 දක්වා අවසානයේ නිය පවත්තානේ අපේ යුතුයකම මේ පිළිකට කර්මස්ථාන දුන්නු අංශාසනා කරපු අපේ ධම්මදීවාන් වහන්සේට විශේෂයෙන්ම ආශිර්වාද කිරීම. උන්වහන්සේට අපි ආශිර්වාද කරා කරා ධර්ම ශක්තිය වගේ ආශිර්වාද ලැබෙනවා. විශේෂයෙන්ම මේ භාවනා වැඩ පිළිවෙල මාස කිහිපයකට කලින් සංවිධානය කළේ මාලිකා කරුණාරත්න මහත්මිය. ඒක මම විශේෂයෙන් කරා කරුණාරත්න මහත්මිය ඉවත් කරන්න ඕන වෙලාවට නැතිලා ඒ මාත් මාත් හරියට කැප කැප වෙලා කටයුතු උත්සාහ කරන්න ලෝකාලම තවත් කීප දෙනෙක්ම මේ සංධානයේ විද්‍යාත්මක බව වෙනවා. ඉතින් මේකෙත් කැපකැපවීම අපි මේ වෙලාවේ විශේෂයෙන් අගය කරනවා. ඒ නිසායි අපිට ධම්මිය මහමුදුරෝ මේ විහාරස්ථානයට වැඩමවාකට ලැබුණේ. මට හිතුණා ලංකාවේ ආරම්භ ආරණ්‍යවල වැඩ සිටින උන්වහන්සේලාගේ භාවනා මාර්ගය දිනු කර ගන්න අතරේ ඒ ස්ථානයේ පැමිණෙන්නට ප්‍රතික්‍රියාව. එහෙම වුණාම ඒ උපදෙස්ීම එක පිළිවෙලක පමණක් තියනවා. ධම්මීය ආත්මයේ දේවාව බොහෝ ගුණ වෙලා තියෙනවා. ඔය හේතුව ආරණ්‍ය වැඩ සිටින උන්වහන්සේගේ භාවනා පුරුදු වැඩපිළිවෙල කරගෙන යන්නේ නැතුව ඒකටම සීමා නොවි මේ වේගයේ තනතර වලට වැළඳුණු මේ ප්‍රදේශ කුළු පිළිග පැතිරෙමින් සිටිනවා මා දන්නවා ඇතුළු මාර්ගය වගේ කවුරු කෙනෙක් ඇවිල්ලා දෙනවා මම කැමතින ආරම්භ ගන්න ඉන්නේ ඉතින් කොහොම හරි බුදුම දේවානන් වහන්සේ බොහෝ ගැඹුරු ධර්ම කාරණා බොහෝ සරල කරලා දේශනා කරනවා සමහර වෙලාවට විමර්ශන වගේ දැනනවා නම් කතාවක් කියන ස්වාමීන් වහන්සේනම ලැබුණා මේක ලොකු ශක්තිය. ඒ ශක්තිය අපේ සම්බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණා. ඉතින් මම තව එකක් කියන්න ඕන ස්වාමීන් වහන්සේනම පිටින් ඇවිල්ලා විහාරස්ථාන ඉන්නකොට ටිකක් අපිට සංඝා කරන්න ඒවට නේද එක ගැටෙන්නේ. නම් කියනවා අන්තර කීම දෙයක් කරලා. උන්වහන්සේගේ භාවනාව ඇතුළත කරනවා. අටයි පාඩුවේ උන්වහන්සේ කියනවා අපි විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ දේ කොහොමද නෑ ඒක කොහොම හරි වෙන්නේ. දෙක නායකතුන් ධානයක් අරගෙන එනවා. ඊට ඊළඟ පිළිගන්නවා. උන්වහන්සේලාට මේ කාමරේ කරා. ඊට පස්සේ ඉතින් කරා. මේ දවස් 11ක් ගත වුණා අපේ නිදීම කරන්නේ අපේ ලොකු ශක්තියක්. මොකද ධර්මයේ පිළිබඳව තේරුම් ගත්ත ධර්මයට ඇටසැකලෙච්ච ඒ වැඩ ඉන්නවනම් ඒක අපේ ශක්තිය. ඒ නිසා අපි බොහොම අගය කරනවා ළමයිවා අතුරු දෙදා 12 පමණ කාලේ අදාපිට වැඩිහි අපේ විහාරස්ථානයේ වැඩි පිළිබඳව. අපි විහාරස්ථානයේ පාණි මහන්සියලාගෙන අපේ ධාර්මික වෙනුවෙන් ළමයිවා අතුරු ආශිර්වාද කරනවා. නැවතත්